අභිජානාමිකෝ පනාහං භික්කවේ දීගරත්තං කතානං පුඤ්ඤානං දීගරත්තං ඉට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං සත්තවස්සානි මෙත්තං චිත්තං භාවේසින් සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා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 ඒ වගේම කුසල් වැඩිලා තිබුණත් විවට්ටගාමිනී කුසල් තිබුණා වුණත් ප්‍රඥාව තිබුණා වුණත් පාප මිත්‍ර ඇසුර වගේ දේවල් නිසා එය යටපත් කරගත්තොත් අවදි නොවුනොත් ඒ හේතුව නිසා පුද්ගලයා දිගින් දිගට සසර පවතින්නට පුළුවන්.